සුසප්පායම් කරන්නකේ නොකර සිටීමෙන් වඩාත් පහසු තත්වයකට පත්වන්නේද නොයසේ නම් ඒ දේ සත්‍ය පෙරටු කරගෙන ඉටු කිරීමෙන් වඩාත් සෝදායි තත්වයට පත්වන්නේද මෙයත් දවස පුරා කරන්නා වූ භාවනා ක්‍රිෂින් කළ හැකිද අප දකින්නේ යමක් කරන්න යාමෙන් උපාදානයක් උපාදානියත් නොකර සිටීමෙන් අතහැරීමත් ලෙසිනි කුමක් සිදුවීමද ඉදතිය යුත්තේ පහදා දෙන්න මේකෙදී තියෙන්නේ මේ සම්පජාඤ්ඤ ටික තමයි තේරුම් කරගන්න ඕනේ අපි කරගෙන යන පතෙන් වෙන වැඩක් කරන්න යනකොට නැත්නම් ඉරියාපතේ මාරු වෙන්න හදනකොට ඒකේ සපාය සම්පජඤ්ඤය සාත්‍යක සම්පජඤ්ඤය අසම්මෝ සම්පජඤ්ඤය ගෝචර සම්පජඤ්ඤය කියලා සම්පජඤ්ඤ හතරක් තියෙනවා ඒ සම්පජඤ්ඤ හතරෙන් හැම වෙලාවෙම අපිට එහෙම කර කර ඉන්න වෙලාවක් ඉන්නේ වැඩ ගොඩක් වෙච්චාම අපි කරලා පස්සේ අපිට සලකා බලන්න වෙන්නේ මේක පණින්න පෙර සිතා බැලීමක් කරන්නේ ඒක නිසා ඒක තව පැත්තකින් කියනවා නම් මේ ගෝචර සම්පජාඤ්ඤේ සාර්ථක සම්පජාඤ්ඤේ සාසම්මෝ සම්පජාඤ්ඤේ සප්පාය මේ සම්පජාඤ්ඤ හතර තමයි ඉදිරිපත් වෙන වැඩවලින් යුතුය අයුතු බලන්නේ කියනවා. දැන් මල්කල සප්පායක සාතු සප්පාය කරන්නේ භික්ෂුවකට කැප නැහැ. ඒ නිසා භික්ෂුවක් එක නොකල යුතුයි. ගිහියෙකුට ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒතර භික්ෂුවකට මේ ප්‍රශ්නේ මතුවෙන්නේම නැහැ. ඒ අතින් බුදුරජාණන් වහන්සේ අප කරා එන්න තියෙන දුක් රාශියක් කොළිම අයින් කරලා දීලා තියෙනවා විනය පද්ධතියේ පත්වීම. මොකද ගිහියගේ පද්ධතිය ඒක තියෙනවා. ඊට පස්සේ හැකි නොහැකි බලන්න කියනවා. මේක මට මේ මගේ තියෙන උපකරණ වලින් මට කොල හැක්කක්. එහෙම නැත්නම් මේකට කවුරු හරි සම්බන්ධ කරගන්න වෙනවා. උපකරණ නැති වෙනවා නම් ඔන්න තව ප්‍රශ්නයක්. ඊට පස්සේ මේක මගේ රුචියද කියලා බලන්න. මගේ රුචිය නම් පටන් ගන්න යොරන ගානක් නතු යන්න. අරුචි දෙයක් නම් ඒක නිකන් අද්දාද්දතුවක්. ඒක නිසා හැකි රුචි මේ යුතු හැකි ෘචි මේ තුනට දාලා බලන්න කියලා එතකොට වැඩේ යනවා. එහෙම නැත්නම් කියනවා අපේ ජීවිතේ කොච්චරද හොඳ නරක කියලා දෙකක් තියෙනවා. හොඳ වඩා හොඳ කියලා දෙකක් තියෙනවා. හොඳ නරක දෙකෙන් හොඳ තෝරන්න. හොඳ වඩා හොඳ දෙකෙන් වඩා හොඳ තෝරන්න. ඉතින් ඒක මේ එක එක නිදර්ශන වලට සාපේක්ෂතාවය තමයි තියෙන්නේ. ඒ නිසා එක්කෙනෙකුට හොඳ දේ තව කෙනෙකුට වඩා හොඳ වෙන්නත් තියෙනවා. එයා ඉන්න දිනු වෙන මට්ටමේ හැටියට. ඒ නිසා හොඳ නරක දෙකේ නරකයින් කරලා හොඳ වෙනවා. හොඳේ ඉන්නකොට වඩා හොඳ අවස්ථා ගොඩාක් එනකොට හොඳ පැසක තිබියදී වඩා හොඳට පෙළඹීමෙන් තමයි අපි යන්නේ ඒක සාපේක්ෂතා ගුණයක් අල්පේච්ඡ ගුණයක් අපකිච්ච ගුණය. අපකිච්ච ගුණය කියලා කියන්නේ මේ වැඩ ඉංගේ දාගන්නේ තියෙක. ඒ අපකිච්ච ගුණය අයුර වෙච්චාම කුසීතකම එන්නේ කියලා. නිදිමත ගතිය. ඒකත් නෙවෙයි නිවන කියන්නේ. තමගේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම ටික දීලා උනන්දු කරගෙන යන්න වැඩ ටිකුත් ඕනේ. නමුත් ඒක yaadෙන ඉසට කක්කුන් දෙන වැරදුනහම කනකාට වෙන වැඩ නෙවෙයි. නිකන් අපි නෝදාංශ වගේ කරන වැඩ මේ අපකිච්ච ගුණේ තමයි ඒක වැටලා තියෙන්නේ මේක සෑහෙන සාකච්ඡා වෙලා තිනවා ත්‍රිපිටකයේ එතකොට ඔය පැවිදි වුණාට පස්සේ පත්පිලිවෙත් වල පුළුවන් තරම් අවස්ථා ලබා දෙනවා හොඳින් වඩා හොඳ අල්ලගන්න. එයා තමන්ගේ පාර කපාන යන එකයි තියෙන්නේ වඩා හොඳ දිහාවක්. සක්මන් භාවනාදී රූපයක් දුන විට ඒ රූපයක් රූපයක් කියා කාය විඥානයේ චක්කු විඥානයේ වෙත ගිය බව දැනගන්නක් මෙන් මනට සිතුවිලි එන විට ඒ වළක්වා ගන්න කෙසේදයි කරනවෙන් පාදලා දෙනවා. වළක්වා ගන්න ක්‍රමේ නම් මම දන්නේ නැහැ. මම ඒක උගන්වන්නෙත් නැහැ. මම කියන්නේ මනසට හිතවිල්ලක් එනකොට මනසට හිතවිල්ලක් ආව කියලා දැනගන්න එක විතරයි. දැනගන්නකොට හොඳ නම් තියෙයි නරක නම් යයි. ඒ නිසා මසතියෙන් කරන්නේ එළඹ සිටීම පමණයි. විවෘත කර දීම පමණයි. අප්‍රමාද වීම පමණයි වළක්වා ගන්න කියොත් අනිවාර්යයෙන්ම ද්වේෂයක් තියෙනවා. ඒ द्वේෂය එතකොට කොහොම කෙරුවක්වත් තව තවත් හිතවිලි භවනවා. ඒක නිසා ඉස්ලාම මම අර සක්මන් කරගෙනකොට ඇහැට හිත ගියා රූපයකට හිත ගියා කියලා දැනගත්තා වගේම සක්මන් කරගෙනකොට මේ හිතවිලි පහළ වුණා කියලා ඒක දැනගන්න පුළුවන් නම් ඒක දැනගත් එක ලොකු දෙයක්. එහෙම නැතු හිත හිතා සක්මනේ ඉන්නවා කියලා හිතා හිටියොත් ඒක ලොකු වැරද්දක්. මොකද සක්මනේ ඉන්න ගමන් හිතවිලි කියනවා කියලා දැනගත්තොත් ඒක ලොකු දෙයක්. ඒ මට්ටමට නතරුනොත් පමණයි අපිට මේ හිතවිල්ල හොඳ එකක්ද නරක එකක්ද කොච්චර ඉක්මනට ඉත සිද්ධ වෙනවද ආදි වශයෙන් කෙරෙන මේ වළක්වා ගන්න යාමෙන් තමයි මම හිතනවා මේ හිතවිලිත් එක යුද ප්‍රකාශ කරලා ජටුමක් ඇති කරන්නේ විපස්සනා වෙදී අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ අර්ථ තියෙන්නේ හිතවිලා කාණ හිතවිලා කාව දැනගන්න එක. සමූහයක් විශේෂ සක්මන් භාවනාදී දෙන විට රූප නිතරම ඇහැට පෙනෙන බැවින් අප රූප පෙනීම ගැන මෙනෙහි කළ යුතුයද? සක්මන චක්මනේ පය පාත්තන්න පුළුවන් තාක්කල් රූප තිබුණට ශබ්ද තිබුණට හිතවිලි තිබුණා ඒවා මෙනෙහි කරන්න ඕනේ අපිට තියෙන්නේ සක්මන පය හැපෙන හැටි වම දක්න වශයෙන් මෙනෙහි කරගෙන යන්නේකයි ඒ රූප මෙනෙහි කරන ගියොත් ඒවා අල්ලගත්තා වෙනවා ඒවත් එක්ක ගැටුණා වෙනවා. ශබ්ද එනේවා මෙනේ කරන්න ගත්තොත් අපි හිත විසිරී යamak වෙනවා. ඒක නිසා කරන්න තියෙන රූප ශබ්ද හිතවිලි මැද পায় වම දකුණු වශයෙන් මෙනෙහි කරගෙන යන්න පුළුවන් නම් පුළුවන් නම් රූප ශබ්ද හිතුවේ නැතුව තන කරනවට වැඩිය හොඳයි කියලා හිතාන භාවනා කරනකොට අන්න ඒක අපිට අභියෝගයක් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු හිතියත් නැතත් සක්මන් කරනට ඇද්දක අරගෙන නිසා කොහොමදත් රූප පේනවා. පුද්ගලයෙක් වශයෙන් නැති වුණාට අඩු ගන්න අවිජින පාපිෂ අනුපැදුර හරි පේනවා. ඒක ගණන් ගන්න නැතුව අර සක්මන් කරනදී පය ගැටෙනදී මෙනෙහි කරමින් යනකොට රූප වලට කරදර නොකිරීමෙන් කරදර නොගෙන ඉඳ ජීවත් වෙන පුජේ. සක්මන් භාවනාදී වචන වශයෙන්ම දැකීම ඉවත් ගොස් ක්‍රියාව මතම හිත පීඩයි. සක්මන් භාවනාදී වචන වශයෙන් දැකීම ඉවත් ගොස් ක්‍රියාව මතම හිත පීඩුවයි අතරටද අරමුණ ඇතුළත් වීම වළකා ගැනීමට සක්මනේ අවස්ථා තුන අනිත්‍යතු කනත් ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනා ඉදිරියට කරගෙන යාම සුදුසුද පහදා දෙන්න ස්වාමීන් මේ ප්‍රශ්නේ පළවෙනි වාක්‍යයේ තේරෙනවා නම් මට කියන්න පුළුවන් ලියලා තියෙන්නේ සක්මන් භාවනාදී වචන වශයෙන්ම දැකීම ඉවත්ව ගොස් ඉවත් ක්‍රියා මතම හිත පිටුවයි. ජර්මන් නල්ලන් තමයි ලේම නැත්නම් මම පස්සේ කියන එකට උත්තර දෙන්න පුළුවන්. ඒ ඉහළ තියෙන වචනේ මට අල්ලන්න බෑ ඒක. සත්‍යයන් කරන කුසල අකුසල විනාශ පැවිදි සමානාත්මතාවයේ ලෝතුල පවතන්නේ කෙසේද? සමානාත්මතාවය කියන එක ආර්ථික දේශපාලන සමාජික සමානාත්මතාවය බුදුරජාණන්සේ කතා කරන්නේ ਸਰවඥාන්සේ මිනිස්යන් අතර සමානකම පෙන්වලා කියලා කියනවා ඒ වගේම කම්මං සත්‍ය විපජති යතිදං හීනප්පනීතං කියලා මේ කර්මයේ සත්‍යය හීන ප්‍රණීත වශයෙන් බෙදනවා කියන එක තමයි බුදුරජාණන්සේගේ අර්ථකථනය බුදුරජාණන්සේ සඳහන් කරන මගේ සර්වඥතා ඥාණයට මේ සත්‍යයන්ගේ විවිධත්වයේ තරම් විවිධ වෙන මොනක්වත් වර්ණක් නැහැ කියලා ඒ තරම්ම සත්‍ය විවිධයි කියන එක ඒ සත්‍යංගේ විචිත්‍රත්වයේ විතර විචිත්‍ර අරමුණක් මගේ සර්වඥතාත්වයට පේන්නේ නැහැ කියලා. ඒ සමානාත්මතාවය අහන්න කාල් මාක්ස් හම්බෙලා තමයි ඒගොල්ලෝ තමයි සහෝදරය කතාව ගෙනාවේ. සම සමාජය. ඒක බුදුරජාණන් සමානින්නේ මිනිස්සු මනුස්සකමදී සමානයි කියන එක කියලා තියෙනවා. නමුත් අනික් දේශපාලනාත්මක සමාජික සමානාත්මතාවයේ පවතින දෙයක් වශයෙන් නෙවෙයි කර්මේශා කර්ම ශක්තිය පිනවෝ කියන්නේ එක එකන කරන කර්ම විනාශ නිසා එකම පවුලේ එකම දෙමාපියන්ට දාව උපදින දරුවන් අතර පවා වෙනස්කම් පවතිනවා. අඹ ගහක කර්මවල හැටි බලපන්නේ නැති නිසා අඹ ගහ කට ගන්න ගෙඩි ඔක්කොම එකවා. ඒක ඔය මේ මේ ටොපිකන් ෂැඩෝ ලියනකොට කියලා තියෙනවා. කර්මයක් තියෙනවා කියලා පෙන්වන්න තියෙන හොඳම ලකුණ තමයි එකම ගහක බට් කරලාගත් අඹ ගහක ඔක්කොම ගෙඩි එකවා. එකම දෙමාපියන් අතර අවුතින දරුවන් අතර කර්ම ශක්තිය බලපානවා. හිත ආගනා භාවනා වැඩමුළුවක අවසාන දිනේ වන අද දින ආපසු හැදී බලද්දී පරියන්ක තුල දඟලමින් පසු අපි අද ඒ පිරමීඩය තුල සෝෂී සිටිමි. මහා ශබ්ද මැදියේ කොතරම් භාවනා කරමුදයි එදා සිටුනද අද දානදායකයන් පැමිණියේ නැතුවක්දයි යන තරමට ඒ කියන්නේ කෑම හම්බෙන්නේ නැති කියලා බය වෙනවා. තරමට සම්ද නොදැයි. ඒ වුණාට කෑම හම්බුණාට. ශබ්දහා සාමයෙන් වාසය කළ හැකි බව දනිමි අද්දිටිමි. නොවැඩියත් හොඳයි වැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි. හැබැයි දායකයන්ට ඔය කතාව කියන්න එපා. ආමතුරෝ කිව්වට කමක්. ආමතුරන්ට කිව්වට කමක්. දායකයන්ට කිව්වොත් මේ 40කට උම්මතේ තමයි. ඒ නිසා දායකයන්ට හින්ද කියන්න එපා. මෙතන දායක කිච්චුක නෑ බයන දෙයක් නෑ. ශබ්ද ඇතත් හොඳයි නැතත් හොඳයි. ශබ්ද ඇතත් වඩාත් හොඳයි යයි සිටී. ඒ මගින් භාවනාවක් ප්‍රගුණ වී ඇති බව දැනේ මේ කිපියේදී මෙය නිවැරදිව පහදා දෙන්න ශබ්ද නොදෙයියා භාවනා ජීවනයක්ද මේක තමයි මම හිතන්නේ කිය මම හිතන්නේ කිය හොඳ ලස්සන මේකට ලියුමක් අවිලා තිබුණා ඒ දායකයන් වෙනුවෙන් සඳහන් කළ යුතු කරුණු හතරක් මේ ඇවිල්ලා ඉන්නේ අපේ සභාවේ ලේකම්තුමා මේ කාර්ක සභිකේ ඉතින් මම හිතන්නේ අපේ දෙකට කාර්ක සභාව රැස්වෙච්චාම ඒක ඉදිරිපත් කරා ඉදවත් කරලා අපි කාර්ක සමිකයන් වශයෙන් දායකයන්ට හිතරි දෙන්නේ නැති වෙන විදිහට දායක යෝගාවචරිකේ පැත්තෙන් ලියුමක් ලියන්න. ඊට පස්සේ මට ඊ රෑ කල්පනා වුණා මේ පිරිසට ආරාධනා කරන්න කියලා කවුරු හරි ලස්සන රචනයක් ලියන්න කියලා යෝගාවචරයගෙන් දායකයට. බනින්න එපා. බනින්න ඒක දැන් ලියනවා තුන ඇත්තට මේගොල්ලෝ බොහොම ශ්‍රද්ධාවෙන් දාන දෙනවයි කියලා. කරුණ වශයෙන් සඳහන් කරන්න නන්නාතුන්න කෙනෙකුට ලේනාකම සලකලා නෙමෙයි මේ කණ්ඩ දෙන එක ඒ ශාසනීය විශාල වටින ආශ්චර්ය ධර්මයක්. දෙක බේදුවත් හිතුමතේට දීගදී ඉන්නේ පියාණුනොත් මමත් මෙදා විඳපු දුක දැනේ කියලා උඹත් ඇවිල්ලා භාවනා කරොත් උඹට තේරෙයි යට කෑ ගන්න කියලා ළඟට. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒක නිසා ආර්දනා කරන්න ඕන පුළුවන් තරම් දාන දායකයන්ගේ එකන දෙන්නෙක්වත් ඇවිල්ලා බණට ධර්ම දේශනාවට භාවනාවට සම්බන්ධ වෙන්න ඒක liver වෙලා අපේ මේ නිස්සද්දතාවයේ නොමිලේ හම්බෙච්ච දෙයක් ඒක වණ කරගත්තට පස්සේ නැති කරන්න ක්‍රමයක් ලෝකේ නැහැ. ඒ එකයි කරන්න පුළුවන් සද්ද නොකර ඉන්න එක. ඒ නිසා කරුණා කරලා මෙන්න මේ මේ කියලා යෝජනාවක් දාලා කාටද පුළුවන් එක ලියලා දෙන්න. අර ගිය පාරට මයිලගේ දීපු ප්‍රශ්නේ තියෙනවා. මම ඊට මතර දීලා තියෙනවා. අන්න එළියෙපෙක නන්න ලස්සන කරුණු පහක් ගොනු කරලා තිබුණා. ඒ කරුණු පහ පස්සටම දාලා කවුරු හරි අනිකසල දුන්නොත් අපිට පුළුවන් ඒක මේ තරහ වෙන්න එපා. මොකද මෙතනත් ඇති සමහර දායකයෝ මේ යන්නේ 15 වෙනි රිට්‍රීට් එක. මේක බොහොම සාර්ථකයි. ඉතින් ඒගොල්ලෝ sannivedanaya කරන්න ඕනේ මේ පණවිඩේ. මේ වෙලාවේ නැතත් කමන්නේ කවුරු හරි කැමති නම් මේ ඉන්න කට්ටියකින් අපේ දොස්තරුණාට හෝ මේ දොස්තරුණාට බාර දෙනවා නැත්නම් අපේ ඒකම් මහත්තයට බාර දෙනවා නම් ඒ දේ අපිට පුළුවන් පියවර දෙක තුනකින් එඩිට් කරලා ලස්සන මේකක් හදාගන්න. මේ භාවනා යෝගී කමඨාන් සුද්ධ කිරීම තුළින් යම් යෝගාවචරයක් හෝ ජීවණයක් ඔවුන් ලබා තිබේද ඔබ වහන්සේ මේ පිළිබඳව සෑහීමකටපත් වෙනවාද මේ මගේ කමඨාන සුද්ධ කරගන්න. mind your own business හරි. උපාදාන අවස්ථාවට එළඹීමට ප්‍රථම දැන හඳුනාගෙන අතාරින්නේ කොහොමද? කොයි විදිහේ පුහුණුවක් ඊට අවශ්‍යයි වගේ. උපාදාන අවස්ථාවට ඉස්සල් අවස්ථාව තණ්හා අවස්ථාව ඒකත් ඇත්තටම නරක නෑ ඒක ඒ වශයෙන් දැන ගන්නවා ඒක නැති කරන්න හදන්න එපා ඒකෙන් තමයි මම බණ කරන්නේ තණ්හා තණ්හා වශයෙන් දැකපුවම හරීම ජොලි හරීම ලස්සනයි මොකද තණ්හා හරීම ක්‍රියේටිව් තණ්හා හැම වෙලාවෙම නිර්මාණශීලී තණ්හා හැම වෙලාවෙම අපි ඉදිරියට තල්ලු කරනවා අපි ඒක දැකලා නතර කරුවොත් උපාදාන මට්ටමට යන්න දෙන්නේ නැතුව නැත්නම් උපාදාන උනාට පස්සේ ඕන් දැන් මං කක්ක කියලා විතරනේ දැන් අනාගතක් තියෙනවා කියලා දැනගත්තොත් යනවා දැන් කක් කරාට කමන්නේ ගා ගන්න එපා කියලා නේ කියන්නේ. දැන් කක්කත් කරලා ගා ගන්නක් තියෙනවා. ඒක නේ කනකාට වෙන්න එපා. මොකද මෙතෙක් කලොත් රාත්තල් ගන්න දැන්තෝ කාලා තියෙනවා. දැන් මේ වෙනකොට පය වෙන දැන් නිසා මේ තණ්හාව උපාදාන අඳුනාගත්තොත් මේ තණ්හා මේ උපාදාන කියලා ඒ සර්වඥාන් වහන්සේට කරන්න බැරි මේ වටිනා කෘත්‍යයක්. අනේ ඒකට අයතුනන්දු වෙනවා. මේවා දැකපු ගමන් පාරට බීචිකාවක් ඇති කරගෙන කවදාකවත් නැති වෙන තරමට අපි මේ ඇලර්ජික් වෙන්න ගත්තොත් කද්දාකත් බිස්නස් එක කරන්න. මොකද මෙතෙක් කල් ටොම් ගණන් කකා ඇවිල්ලා තියෙන්නේ. මේ එකක් දැවුවම හදිස් වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ තණ්හා උපාදාන අනුන්ගේ එකක් තමයි වැදගත් නැති අනුන්ගේ තණ්හාවක උපාදානය නොදකින් කියලා කල්පනා කරන්නේ. ඒක හරි භයානකයි. තමන්ගේ තණ්හාව සහ උපාදාන හැකිතාක් දකින්න. අනුන්ගේ දේවල් දැකීම කියලා කියන්නේ ඒක සම්පූර්ණ සමාජ සම්මතතා නැති කරන්නේ ඊර්ෂ්‍යා කෝධමාන වදන වැඩක්. ඉතින් අනුන්ගේ වෙපා දැක්ක වැඩිදුර යන්නේ තමන්ගේ කඳුනා ගැනීම බුදුරජාණන්සේ දේශනා කරේ විවෘත වෙන්න වෙන්න ඒ වගේ බලපිනවා. ඒවට මුණ දෙන්න දෙන්න බලපිනවා අහංකරණ ගන්න වැඩෙනවා. ඒ නිසා ඒවා එන එනකොටම දැක ගැනීම තමයි ප්‍රධානම දේ. මොණීය ප්‍රතිපදා පාදා දෙන්න අපේ දින ජීවිතයේදී මේ ප්‍රතිපදාව ඇප්ලයි කළ හැකිද? යදවි හැකිද කෙලෙස් ඇතිවීමට ඊන් බොහෝ දුරට වැළකෙන්නේ. ඒ මොනේ ප්‍රතිපද ඇත්තටම ගිහිව ඉඳගෙන හිතන්න අමාරුයි. කිට්ටු කරගන්න පුළුවන්. මොනේ ප්‍රතිපදා ගැන පුළුවන් තරම් වචන කතා කිරීම මුනි කියන සංකල්පය තියෙන්නේ. mute කියන ඉංග්‍රීසි වචනත් එක්ක යන්නේ. ඒ කියන්නේ කතා නොකර සිටීම. ඉතින් ඒක මේ පැවිදුණාට පස්සේ තමයි ඒක ගොඩක් ලාට කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මම හිතනවා අද වගේ දවසක අපි වගේ විශාල මාතෘකාවක් ගත්තොත් ඉවර කරන්න අමාරුයි. ඒකට නාලක ප්‍රතිපදාව මොණීය ප්‍රතිපදාව කියලා තියෙන එක විස්තර තියෙන්නේ සුත්ත නිපාතේ නාලක සූත්‍රයේ විස්තරයක් තියෙනවා අටුවාවේ ගොඩාක් විස්තර තියෙනවා. ලෝකේ පවතිනා වූ ද්විස්වභාවයම සිතාවට මධ්‍ය මධ්‍යයට මධ්‍යම ප්‍රතිපදාවට එළඹීමට පාදක වන්නේද ඇතරම අන්ත දෙකක් තියෙන නිසයි මැදක් තියෙන්නේ නිසා බුදුජානන්සේ අන්ත දෙක පිළිබඳ දැනුම හරහායි මැදට යන්න කියලා තියෙනවා. ඒකාන්තයක් ප්‍රතික්ෂේප කිරීමෙන් නෙවෙයි. ඒක තමයි අපිට වැරදිලා තියෙන දේ. මේ මජ්ජේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අපි ඒක දෙකන්දෝලදි කරා. ඒකෙදී අවස්ථා 6කදී පෙන්ලා දීලා තියෙනවා මේ දෙක අන්ත දෙක. ඒ දෙක දැනගෙන දෙකේ ආදීනව දැනගෙන ආස්වාද ආදීනව සැප වේදනාවේ ආස්වාදය දුක් වේදනාවේ ආදීනව දැනගෙන මත් දුක්ඛම සුඛ වේදනාවට නිස්සරණාධ්‍යාසයෙන් යන්නේ කියලා. ඒ නිසා අපේ මේ ආගමෙන් හෝ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි එක පැත්තකට අන්ධ කළා. අන්ත දෙකෙන් එකක් වැඩි කලලොක් කරලා පෙන්න හොඳයි කියලා අනිත් එක නරකයි කියලා ඒකට මේ මේ ඇලර්ජික් පත්‍ය වෙලා. ඉතින් එතකොට අපිට මැද ප්‍රතිපදාවට ගියත් ඒකේ ප්‍රායෝගික වටිනාකමක් නැහැ. මොකද එක පැත්තකට ද්වේෂයෙන් යනවා. ඒකට බැහැ නිසා සර්වඥාන්සේගේ ජීවිතයේ මුල් කාලේ අවුරුදු 29ක් අන්තිම කුමාර සැප වින්දා. ඊට පස්සේ අවුරුදු 6ක් අන්තිම දුක් වින්දා දැකලායි කතා කරන්නේ. එහෙම නැතු මේ අරක හිතලා මේක දැකලා නෙමෙයි. අපේ ජීවිතෙත් එදිනදා ජීවිතේ හැමදේම හැම දෙයකටම අපි සාධාරණ මුණ දුන්නොත් අපිට පුළුවන් වෙනවා දැක ගන්න අපේ තියෙනවා එකක් කෙනකොට ද්වේෂය කණි කෙනකොට බාර ගන්න ගතියක් ඒ නිසා අපිට මධ්‍ය ප්‍රතිපදාවට දෙන සාපේක්ෂතාව ප්‍රායෝගිකත්වය නැතිලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ පැමිණෙන දේවල් වලට සමසිතින් මුණ දෙන එක ඒක තපස එහෙම නැත්නම් ආතාප වීර්ය වශයෙන් සඳහන් කරලා තියෙනවා ඒකට මුණ දුන්නොත් එහෙම නැත්නම් ජීවිතයට යථාර්ථ මුණ දෙන කෙනාට මධ්‍ය ප්‍රතිපදාවේ තියෙන සාපේක්ෂතා ප්‍රායෝගික වටිනාකම තියෙනවා නැත්නම් ඒක උතු මූල ධර්මයක් විතරයි ස්වාමීන් වහන්සේ සිව්පස්සේ උපරිම සුඛෝපභෝගී ලෙස පරිභෝග කරමින් ඒ සියල්ල මනසින් අතහැර වාසය කළ හැකිද එසේ කිරීම ප්‍රායෝගිකද මේක ඇත්තටම බෑ කියලා කියන්නත් බෑ නමුත් මේ පාවිච්චි කරලා තියෙන වචන හරහා නම් යන්න බෑ උපභෝග පරිභෝග කරනකොට මනසින් අතහැරලා කරන්න සුඛ උපභෝග කියනකොටම නැත්නම් පරිභෝග කියනකොටම මනසින් අල්ලාගෙන තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් ඒ සිව්පසේ කොච්චර තිබුණත් තමන්ගේ ප්‍රයෝජන සරකලා පාවිච්චි කරමින් සුඛෝපභෝගී පරිභෝගය නෙමෙයි. කොච්චර තිබුණත් තමන්ගේ ප්‍රයෝජන සරකලා පාවිච්චි කරමින් නම් ගත කරන්න පුළුවන්. මේ මොකද සර්වචනාංශයට කියන්නේ අපි සියල්ලටම සුදුසු ලෝකයේ සියලු දිව්‍යයන්ගේ බ්‍රහ්මයන්ගේ මනුෂ්‍යයන්ගේ උපරිම සම්පatti ලැබපු කෙනා. මොකද බුදුරජාණන් වහන්සේ බාධාක් වුණේ නැහැ සිව්පසේ. ඒ නොලැබීම බාධාවක් කරගත්තේ නැත්නම් ලැබීම බාධාවක් කරගත්තේ උනාච හරියට ගන්න ප්‍රයෝජන සලකලා වැඩ ගන්න. ඒක නිසා ලැබෙන සියල්ලම වැළඳී සිටීම ප්‍රශ්නයක් නැහැ. කොච්චර තිබුණත් තමයි කැමති ප්‍රදේශය අරගෙන පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් අර දීපු මනුස්සයගේ දෝෂෙට යන්නේ. බුදුන්ස් කියන්නේ දීපු මනුස්සයගේ දෝෂයක් නැහැ. ගන්න කෙනාට තමයි ප්‍රමාණය දැනගන්න කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අපි ඉගෙනීම සඳහා ගත කළ කාලයේ ශ්‍රමයේ වීර්යය සහ සලකා බලන විට ඒ සියල්ලම එදා සිටම භාවනා කාර්යයට යෙදවීමට අවිද්‍යාවෙන් පෝෂණය අපට නොහැකියි. අපේ දරුවෙක් ඒ සඳහා යෙදවීමට අදහස් කරගෙන සිටී. එහෙත් වයස 20ක් වූ උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු විද්‍යාපීඨයේ ඇතුළත් වීම සූදානම් ලබා සිටින ඔහු පවසනුවේ ඉංජිනේරුවෙකුට අවශ්‍ය නැති බවත් ඉන්ටර්නැෂනල් රිට්‍රීට් රිලේෂන්ෂිප් ඩිග්‍රී එකක් හදාගැනීමට කැමති බවත් කොට සාසනයට ඇතුළත් වීමට සිත් සිත් සිතනුවේ නිවන් දැකීම සඳහාම යන්න ඔව් විසින්ම තහවුරු කරගත් දිනක සාසනයට ඇතුළත් වන බවත්ය දීමාපියන්වත් අපට ඒ වෙනුවෙන් අධිකාරී බලයක් පෑම කළ නොහැකි බව මෙම වැඩමුළුවෙන් මනාව අවබෝධ කරගතිමි අප කෙරෙහි අනුකම්පාවෙන් දෙමාපියන් අප කෙසේ පිළිපැදිය යුතුදයි පහදා දෙන්නේ ඇත්තට මේක මේ ලංකාව වගේ රටවල විතරක් පවතින ප්‍රශ්නයක්. අවුරුදු 20ක් ගත වෙච්ච ළමයෙකුට පිටරට කෙනෙක් ගෙනා පිටරමෙක් නම් කිසිම විදිහට දෙමාපියන් අහන්නේ ඒගොල්ලන්ට ඕන දේ කරනවා. මේ අපි ජීන සම්බන්ධතාවය මත නිසා තමයි මේ දරුවෙක් හරි දෙමාපියක එක සාකච්ඡා කරන්නේ තමන්ගේ අනාගතය ගැන. ඒකට ඒ දරුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ බටේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට අවුරුදු 15 පැනන ගමන් කොල්ලෙකුට මේ බොන්ඩ් ලයිසන්ස් එක දෙනවා. කෙල්ලෙකුට අවුරුදු 14 පැනන ගමන් පාටියන්ට ලයිසන්ස් එකක් ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන සටන ඒ ලයිසන් එක ගන්නකන් තමයි. ඊට පස්සේ දෙමාපියන්ට පෙනේපෙ මෙහෙම ඒක තමයි ඒගොල්ලන් සෙල්ලම. ඉතින් අපේ කවුරු හරි ළමයි කවුරුද 20 වෙලත් දෙමාපිය එක්ක සාකච්ඡා කරනවා නම් ඒ දරුවා පැවිදි කෙනෙක් විදිහට සලකුවට කමන්නේ. ඒ තරම්ම ගුණයක් තියෙනවා. මේකයි දෙමාපියෝ කළ යුත්තේ. ඒ දරුවන්ට විශ්වාසයක් ඇති කරලා දෙන්න ඕනේ. ඒ සහෝදරකම හරහා, මිත්‍රත්වය හරහා මගේ අදහස් සාකච්ඡා කරන්න. නමුත් ඒක අනිවාර්යෙන් දෙමව්පියෝමයි අධිකාරී ශක්තිය ගත යුත්තේ. ඒගොල්ලෝ විනිශ්චය ශක්තිය තියෙන කෙනෙක් නෙමෙයි. ඒ දරුවෝ අඩු ගන්න සාකච්ඡා කරන කාලේ කරන්නේ. ඒක නිසා මේ මෙතේදී ඇත්තටම මේ ප්‍රශ්නේ අහන කෙනාට ප්‍රශ්නේ කොතනද මතුවෙන්නේ කියලා මට තේරෙන්නේ. බොහොම ලස්සනට හැමදේම සිද්ධ වෙලා යනවා. ඇයි දඟලන්නේ? දරුවෙක්ගේ විශ්විද්‍යාල මට්ටමට යනවායි කියලා කියන්නේ ඒකත් ලොකු දෙයක්. දැන් මේ ඇවිල්ලා තියෙන தත්ත්වය කොතනද මේ මේ එකම කියනකොට ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා නෑ. මෙතන ප්‍රශ්නයක් නැතිකම තමයි මට පේන්නේ ප්‍රශ්නේ. මොනවා හරි හදන්න හදනවා. ඒ නිසා මේ යන විදිහට යන්න හදන ධර්ම වැඩ කරනවා. ඒ දරුවට ඕන වෙච්ච වෙලාවක ඒ දරුවා පැවිදිුණා නම් පැවිදි වෙයි. එහෙම නැත්නම් මේ මේ තියෙන කලතුණා කරන එන්නේ වැඩෙන විදිහට දෙමාපිය තියෙන පුළුවන් තරම් බණ භාවනා කරමින් ඒ දරුවන්ට ආදර්ශයක් දෙන එක තමයි. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ ප්‍රසිද්ධ නෑ මොකද්ද දෙමාපියෙක් වශයෙන් මෙතන මතුවෙන ප්‍රශ්න කියලා ඒක ලියවිලා. ගරු ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන සහභාගී වුණ නිසා ලද වාග්ය මහත්යදයි. මහා සයුරවන් ගැඹුරු දහම වීඩියෝ වලින් ගොනු කර සරලව අප දිසාවන්ට යොමු කළද එහි ගැඹීරත්වය හොඳ ආකාරව අත්දැකෙමි. භාවනා මාර්ගයේ දියුණු කරන්න දුන් ජෝද අත්වලකි. සක්මන් භාවනා මේතරම් ප්‍රතිලාභ දෙන්නේ බව සහතිකක වහන්සේ මගේ කළ සහතික සහතික කළ වහන්සේට මගේ নমස්කාරය වේවා. මේ නොනවති දිගටම නිවන සඳහාම ධෛර්ය වන්නේ මේ සතිය පවත්තන්නේ මේ මොහොත මොහොතේම ජීවත් වෙන වහන්සේ පතන අවබෝධකින් නිවන් සාක්ෂාත් කරන තුරු නිදික්න රෝගීව තෙරුවන් සන්නේ ජීවන මඟ ගෙවේවා නිවන් සප ලැබේවා නැසලව වගේ පරිසමෙන් ලියලා තියෙන්නේ මොකද මම අනම කියනවා නේද පරියංග භාවනාදී තීන මිත්‍ය නිදිමත ගතියේ ඇති වූ විට පරියංගයේම ඉන්න නොනැගිට ඒ ඉවත් කරගන්නේ කෙසේද නැවත මූල කර්මත්තාට එළඹෙන්නේ කෙසේද පහදා දෙන්න. මේක හැබැයි එකපාරකින් කරන්න බෑ. මේක දෙතුන්සරයක් කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්න පුළුවන්. මේ තීන මිද්දේ කියලා කියන්නේ ආනාපාන ගන්න භාවනාව නැත්නම් මූල කර්මස්ථානයේ ඉඹි මැකිලිම හෝ ආනාපානයේ ඇතුළටද හිත වැටෙන්නේ පිටත වෙන අරමුණකටද හිත යන්නේ කියන එක මට දැනගත්තොත් මට මේකට උත්තර දෙන්න. මම තවදුරටත් කියනවා තීන මිද්දට යන්න ඉස්සර වෙලා තියෙන ආනාපානේ නම් තීන මිද්දෙන් නැගිටලා තියෙන ආනාපානෙට නම් වැටලා තියෙන ආනාපානෙට ඒක නිරීක්ෂණය කරනකම් මට අමාරුයි මේක නිකන් කෙලස් තීන මිද්දයක්ද එහෙම නැත්නම් හිත අරමුණේ පිටපැනීම කම්මැලිකම නීරසකම නිසා ඇති කරන කට්ටකමක්ද කියලා ඒ දෙක ඒ ඒ ඒ තොරතුරු නැතුව පොදුවේ කියන්න අමාරුයි මට පේන විදිහට මේ ප්‍රශ්නේ අහන වෙලාවේ හැටියට එනකොට මට හිතෙන්නේ මේක මේ තීන මිද්දේ නෙවෙයි හිත ලීන භාවයටපත් වීමක් ආනාපානෙම තිබිලා ලීන භාවයටපත් වෙලා ආය ආනාපානට එන අවස්ථාවක් වෙන්න ඇති. අන්න ඒක මට සහතික කරනවා නම් ඒක හොඳ මාතෘකාවක් කියලා මම හිතනවා සාකච්ඡාවක්. පරියන්කේදී මම දැන් මෙතන ලෙසින් ආරම්භ කොට ඊටා කෙටි කාලයකදී හුස්ම නොදෙනියයි. මෙම தત્ත්වය පරියන්කේ නැගිට පසුව උද පවතී. මේ தત્ත්වය දවස පුරාමට නොබෙදී පවත්නා ගැනීමට කෙසේ පිළිපැදිය යුතුද? මේක හිතන්නේ ඒ වගේ ඇති කරගත්ත විවේකයේ මහා අහස වගේ හිතාගන්න. ඒ අහසට පල්ලේ ගොඩාක් වලාකුළු යනවා සුදු වලාකුළු, කළු වලාකුළු, අහස වලකසන මේ ඉර වහන, හඳ වහන. නමුත් ඒ වලාකුළුට කවදාකවත් අහස කෙලසන්න බැරි බව විතරක් මතක තියාගන්න. ඒ නිසා එදිනදා ජීවිතයේදී පවා ඔය කියන විවේකයේ ගරු කරගෙන ජීවත් වුණොත් ඒකට එන කරදර කංකටළු සේරම ඇවිල්ලා යන දේවල්. මේක හැබෑ නිවහනක්. ඒ නිසා එදිනදා ජීවිතේ හොඳට මතක තියාගන්න පරියන්කදී ගත්ත දේ සක්මණටත් කියනලා එදිනදා ජීවිතේට කරන්න ඒ අතරමැද ආගන්තුක දේවල් ගොඩක් එනවා. එව්වට කඩුව දෙන්න යන්න එපා. අර විවේකයට කඩුව දෙන්න. ඒ නේව මස්සද්ද බවත් අර විවේකයේ තමංගේ මනමේ කුමාර බව තේරුම් ගන්න. මනමේ කුමාරි වෙන්න එපා. මස්සද්දට කඩුව දෙන්න එපා. මස්සද්ද අන්තිමට මොකද කරන්නේ දන්නවද? කුමාරගේ ආබද්ධ ඔක්කොම ගලවගෙන තොගෙමිනියට මේ දේ කරනත් තෝ මටත් මේකම තමයි කරන්න කියලා මෙවැනි ගති ඇති අමන අඟනන් මවෙනි යන්නට කිමන සරණද කියලා එළවලා. ඒක දෙනවා වේදිකාව කඩලා යන්නම දෙනවා. අන්තිමට රත්නම්බල් ටිකක් නැහැ. මනමේ කුමාරයෙක් නැහැ. මස්සක්වත් නැහැ. අන්තිමට ඒකට රිලෙව් එක ඇවිල්ලා අත්ෙන් අත්තට වැල්ලා කියලා ගත්තද කියලා. ඒ නිසා මේක හරි පැත්තට ගියා නම් හොඳයි. ඒ නිසා අපිත් කඩුව දෙන්නේ මනමේ කුමාරී කඩුව දෙන්නා වගේ මස්සද්දට තමයි. ওই ආගන්තුක දේවල් වල තමයි අපි උළු දාන්නේ. අර තියෙන අපිට ආවේනිකෝ විවේකයට අපි කොපුව දෙනවා. ඒකල වෙලා එන ආගන්තුක දේවල් වලට කඩුව දුන්නාට පස්සේ අන්තිමට ආගන්තුක දේවල් කියන මෙවැනි ගතිය ඇති මම අමන අමන ගතිය ඇති මෙවැනි අංගනම් මම නියන්නට කුමන ධර්මද කියලා ඉවත් අපිට මෙහෙම කොල්ලා කියනවා. අපි විවේකෙත් නැහැ. ඔය ආගන්තුක ආපු දේවලුත් නැහැ. නඩපු තොවිලකුත් නැහැ. බෙරේ බලුකුත්. ගරු ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛ වේදනා මුලැමැදාග වශයෙන් බලන්නේ කෙසේද? අදුක්කම සුඛ වේදනාවේ මුල අග වෙන්නේ කො සැප හෝ දුක. මුල වෙන්නේ සැප හෝ දුක. ඒ නිසා සැප දුක හරහා සැප හරහා දුකකට යනකොට අදුක්කම සුඛය හරහා යන බව මතක තියාගන්න. දුක හරහා සැපකට යනකොටත් අදුක්කම සුඛය හරහා යන නිසා ඒ දෙක අදුකමසුකේ දෙපැත්තෙන් කොටවිලා තියෙන එක්ක සැපෙන් හෝ දුකේ. ඒ නිසා හැම තුනටම සමාකාරයෙන් සලකනකොට මේ එක එකක් එක් එකට ඉඳ තියලා ගෙවම් කරන බව දැනගන්න පුළුවන්. වචන කියලා තමයි තියෙන්නේ. ඒකේ තේරෙන්නේ අර අරමුණු එක නවත්තන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා සක්මණේ අවස්ථා තුන මෙනෙහි කරන්නද කියලා වෙනවා. ඒ සක්මන් භාවනාදී වචන වශයෙන් දැකීම ඉවත්ව ගොස් ක්‍රියා මතම හිත පිටුවයි. අතරටද අරමුණු ඇතුළත් වීම වළකා ගැනීමට ශක්මණියවත් නැහැ. වල ඒකට එහෙමනම් අදහස අරමුණු වළක්වා ගැනීමට තබන පියවරේ මුලැමැදාක වශයෙන් තද ගති මුරු මෙලෙ ගති ආදී ඒකේ ස්වභාවික ලක්ෂණ වඩ වඩා සමීපව රස උරා ගන්නවා. සමීපව හදාරන්න ඕනේ. නැත්තම් අරමුණ ලංකර කර ලංකර බලන්න කියනවා. ඒ කියන්නේ ඉබිල බලනවා කියන එක නෙවෙයි අරමුණේ සවිස්තර බලන්න කියනවා. එතකොට බාහිර අරමුණේ නතරමයි ඒ වෙනුවට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන ගත්තොත් ඒක චින්තාමය පැත්තට ගිහිල්ලා අර ප්‍රායෝගිකත්වයේ බින්දෙන ගතියයි තියෙන්නේ. හොඳයි එහෙමනම් උප ආදි වට්ටම කතියේ සමාදන් වීම සඳහා එහෙම නැත්නම් උපසතං සීලේ පවර්ණ කිරීම සඳහා নমස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සම්පප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දෙන් ආජීවාට්ටමක සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා පමාදේන සම්පාදී තබ්බං හොඳයි අපි මේ වෙලාවේදී සීපත් කරමු අපි අවුරුදු 45ක් පැරණි ඉතිහාසයක් තියෙනවා. ඒ පටන් ගන්න කාලේ මේක අමු මූකලාණක්. ඉතින් කොහොම කොහම හරි හදලා අපි එනකොට මේක හරියට රතුපල තෙල්ලා තිබ්බා වගේ අපේ ගමනට ඔක්කොම පහසුකම් සැලසලා තිබුණා. ඇත්තටම අපි කරපු දෙයක් නෙමෙයි මේක තියෙන්නේ. අපි අර එල්ලලා තිබුණු පාවඩේ ඇවිදින එක විතරයි අපි කරන්නේ. මුත් එහෙම කරන වෙලාවේදී මේ මුල් වෙච්ච සීලුම දෙනා මේ වෙලාවේ සාදරෙන් සීපත් කරන්න ඕනේ. මම හිතන්නේ කොතනක හිටියත් ඒ ඇත්තෝ අපි කරගෙන වැඩේ දැකලා සන්තෝෂ වෙයි. ඒකටම අපි අනුග්‍රහ වශයෙන් අනුමೋದනා වශයෙන් මේ භාවනා වැඩමුළුවේ යම්තා කුසල කර්මයක් දක්ෂකමක් රැස් කරගත්තා නම් ඒ කුසල කර්ම ශක්තිය මේ වැඩ පිළිවෙල මෙතෙන් දෙටකම් කරගෙන යෑමට උදව් කළා වූ පෙනේන පිණි උදව් කරන්න ආ වූ ඒ සීල සත්පුරුෂ මණ්ඩල අපේ පින සාදරයෙන් දැකලා අනුක සාදු කියලා අනුක අනුමෝදා වීමේ සැප සාදා ගනිත්වා ආට සාදු කරයක් පවතුනා. ඒ වගේම තාම බගෑපත් විලා සිටිමු. ඉස්සරහටත් අපි කරන්න බලාපොරොත්තු වෙන සාසනික කටයුතු වලට මේ වාගේම අපිට සාසන දයාවෙන් අනුග්‍රහ කරත්වා කියලා අපි ඉල්ලා සිටිමු. ඒ වගේම ආපාපේ නෑදෑයනුත් අපි අපි මෙතෙන් දෙනකන් දේවලින් මස් වලින් අපට උදව් කළා තියෙනවා. ඉතින් ඒ සියලු දෙනාමත් මේක හිටියනම් බොහොම හොඳයි. නමුත් අපි එක එක්කෙනෙක් විශාල නෑදෑය පරපුරක් නියෝජනය කරන අපි අපේ නෑ පරපුරේ නියෝජිතයන් වශයෙන් ඉල්ලා සිටිමු. අපි මේ බින Taman දැනට ඉන්නා තැනක සිට ජීවත්ව වේවා මේ පරිලෝකියා හෝ වේවා මේ භවයේ වේවා පෙර භවයක වේවා ඉන්නා තැනක සිට මේ පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදා වීමෙන් ඒ ඇත්තන්ගේ සැප සාදා ගනිත්වා කියලා සාදු කාර්යයක් පවත්වමු. අප අපටත් මේ ලෝසිරු ලෝක සත්වයන්ටත් මේ කුසල් ශක්තිය නිසා මේ සංසාර ගමන කෙලවර ලබන්න තියෙන ශාන්ත සුන්දර ප්‍රවර වූ අමාමා නිවන පිණිසම මේ පිට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවමු. ඊයදාසින් අපි ඊත්තාවදාසාති ගාථා සත්‍යනා කිරීමෙන් වැඩ පිළිවෙල සම්පූර්ණව සටහන් කරමු. එත්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු ශාසනං ආසක්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ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 සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදී තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕපාසකාරක්‍රියේන තපන සම්පත්තං චයන් කමිතබ්බං යෝගාස මම විපත්තේ සුපත්ත්‍වා සුපත්ත්වා සුපත්ත්වා සුපත්ත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු Thank you.